සුළු වේලාවක් හෝ දෙස්සන් දෙස්සන් ආසේ වෙති භාවේති භවමේ කරෝති මෛත්‍රී චේත වරණා නම් භාවිතා කරනවා නම් බහුල කරනවා නම් අයං උච්චිතේ දෙත්තේ දෙස්සෝ අරිත්තඥානෝ විරති ඒ දෙස්සෝ නාමයේ ගාමෙන් නොපෙනී නුදිස්වා පාඩපත් වෙනවා. සාස්ත්‍රයන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ වෙනවා. සර්වඥන් වහන්සේගේ ආවාදයට ගෞරව කරන්නේ වෙනවා. සදාතුන් පිරිනමන සූකාර්යය මහත් ඵල ලැබෙන්නේ පාපපත් වෙනවා කියන එක මේ දේශනාවේ කෙටි තේරුමයි. යම් කෙනෙක් සෞඛ්‍යයෙන් මෛත්‍රිය වඩනවා නම් මේ ලැබෙන ආනිසංසය මොනතරම් වෙනවද කියන එකයි අන්තිමට පහදා දීලා තියෙන්නේ. අතිරුතනක් ගන්න තරම් කෙටි වේලාව තුළ මෛත්‍රිය සිත වඩනවා නම් ඥානයෙන් නොපිරුණු කෙනෙක් වෙනවා. සර්වාංග මහන්සියගේ අනුශාසනාව කරන්නේ වෙනවා. ආවාදයට ගෞරව ප්‍රදානයක් වෙනවා සදාතුන්ගේ සූපද පූජා මහත්ඵල කර දෙන්නේ වෙනවා බහුල වශයෙන් ගැදුවා නම් කාල කතාවු කියන එක තේරුණයි සින්නතුන් ආන ඇති අපේ මහා බෝධිසත්වයන් වහන්සේ මේ මෛත්‍රී බලයේ වැඩි බෝධිසත්ව චරිතා තුළින් එක්තරා ජීවිතයක් වෙනවා ඒ තරාගේ චරිතය කියලා ඒ තරාගේ චරිතය ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ ධම්මජීවිතයේ ප්‍රදේශ රජ කෙනෙක්. මේ රජතුමාගේ නිරතුරුවම කරන්නේ මෛත්‍රිය ගැනීම. මේ සාමුලක අද පාපයෙන් මොකම දෙනා මෛත්‍රී සාගත ජනතාවක් බවට පත්වීමෙන් කටය කර්මයට වන ජනතාව සම්මේ සම්කන්න වන සතු ප්‍රයම් කෝපිත වන ඔය අතර බතක් ඉගෙන වෙලාවේ ඉඳින්න තියෙන ආල්ලට තියෙනවා වගේ මේ තරම් මෛත්‍රී වදන දෙවියන් ගුණවත් ජන සමාජයක් අතරේ එක්තරා දුෂ්ට පුරුෂයෙක් හිටියා. ඒ සංගතා සාමාන්‍ය රජ කෙනෙක්ගේ සිටින සමිලෙන්දක්වර සිටියා මේ ඒකනාගේ රජතුමා හරිම අහිංසකයි රට බොහොම සාත්‍රීයකයි නැත්නම් මේ නිවැරදිව වාගේ දේශයෙන් ගන්න පුළුවන් කියලා උනන්දු කරන ආර්ථ හෝදය කරන විරුද්ධ රජයේ මේ ස්ථානයට කපිරවැණි දෙන්න නම් මේ රට රට කළා. ඒ නාමයේදී ඒ සමාජ රජතුමාගේ ඇනිති මන්නේ ගහසක් වෙන යාහිතිය දෙවියන් වහන්සේ අප සමග දෙන්නේ මේ සතුරු පිළිත එළවලා දාන්නේ. ඒ නාමයේදී එනවා වෙදී මහා බෝධිසත්ව ඒකනාගේ දරිසිනා පිළිතුරු දුන්නේ සතක් රාජ්‍යයක් වෙනින් මනුෂ්‍යක අපයයක් කරන්නට අවසර දෙන්නේ නැහැ කැමති කෙනෙක් රට බාහිරගමේතුවා කියලා ඥානය ධර්ම සාකච්ඡා කරන්නේ කියලා විරුද්ධ රාජ්‍යයන්ගේ රාජසේනාව මේ දාස ගත කරන ආශ්‍රමණය කරගෙන මාලිගාවට නැසෙන්නේ යන. රජමාලිගාවේ ධර්ම සාකච්ඡා කරමින් සිටි ඒකනායක රජතුමා අල්වාගෙන දැක දෙපා දැඳන ඉරුද රජුගේ රජානේ රජමාලිගාවේ මාල්කේ එළුවා. මේ තමයි පුදුම වැඩයක්. එනනම් මේ චේතනාවේ රජතුමා අල්ලන්නේ එකින්දි අල්ලන වෙනාගේ අත්තා ගමින වෙනාගේ කුසලා පාර්ශ එල්ලන වෙනාගේ මෛත්‍රියෙන් ගැදුවා මෛත්‍රියෙන් වැඩමින් වැඩමින් ඉන්න අතර මේකා විශාල වේදනාවක් ඇතත් ආග්‍රහයෙන් විශේෂ චිත්ත සංකාමයේ පවත්නා මෛත්‍රියේ බලය නිසා ඒ වේදනාව දරාගෙන මෛත්‍රිය වැඩි වෙන නිසා ඒ එන්නේ කියන සිත මෛත්‍රී ඥාන ගන්නවා. මෛත්‍රී ඥාන සම්යදින ඒ ඥානයේ සිත ඉතිරි කපිල ඥාන සම්පූර්ණ කරලා අදිස්ථාන ගණයෙන් ගැඹුරු දැවුණා. අදිස්ථාන ගණයෙන් අහසේ බද්ධ කාර්යයෙන් වාඩි වුණා. මේක නම් ආ සුදුම ආස්කාදී සිද්ධියක්. එනම් මේ ගඩේ කුණා බලා සිටි මුලකරුවෝ විරුද්ධ කර්තිකාල කියන ක්‍රියා තියෙනවා මෙන්න මේ වගේ පුදුමයක් දැන් සිද්ධ වෙලා තියෙනවා කියලා. විරුද්ධ කර්තිකෝ වහාම කලින් නාගුණ දිගා වෙලා ගන්නවා. ගන්නලා කියන්නේ කියලා දේශයන් වහන්සේ සම්මහන්සේගේ ගුණේ නොගැනේ මාස ලාපනාවේට බල සමාවම ගැනද මේ සිංහාසනයේ වඩින ගැන කියනවා. ඒ තරහාගේ රජතුමා ප්‍රකාශ කරන ආකාරයෙන් මට දැන් ලොකම සිංහාසනයයි ලැබිලා තියෙන්නේ. මේ සිංහාසනේ ලැබෙන්නේ ඒක සමුන්නාසනගේ රට කාපු එකයි. සමුන්නාසනගේ කල්යාණ මිත්‍රේ. සමුන්නාසය නිසාම මිත්‍රේ නෙමෙයි දැන් සමතනේ වාසය කරන්න කෙනෙක්. සමතනේ කියන්නේ ගානාර්මේ කෙනෙක්. දැන් මට නැවත මිනිස්යන්ට රාජ්‍ය කරන සිංහාසනය අවශ්‍ය නැහැ. මට ආත්ම රාජ්‍ය කරන සිංහාසනය ලැබිලා තියෙනවා. මම ධාර්මික රාජ්‍ය කරනවා සමන්නාසේ ධාරණය කෙරෙන්නේ. මම මෛත්‍රී බලයේ පැවැත්තුනා. සමන්නාසේ මෛත්‍රී බලයේ පවත්වන්නේ මේ සංසාරයේ කියන එක ජරා මරණ දුකින් පෙළෙන භයංකර සංසාරයක් බව දැනගෙන සතරින් එතර වෙන හැටියට කර්මානුකූලව රාජ්‍ය කරන්නයි කියන ආපිය සිතන් කළා මොනවාට දෙකට වැඩිය. මේ සතුරු වැඩකුණා ඉතින් වදාන ධර්මික වුණා රාජ්‍යයෙන්ම මෛත්‍රී බලයේ තියෙන ආංශාස දැක ගත්තා. මේ කවුද? ඒකනාගේ මහා බෝධිසත්වයන් වහන්සේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එදාගේ දුක් අමාත්‍යයා දේහදස්තිස්වරයන් වහන්සේ. එදා බෝසතුන් වහන්සේගේ රටේ රජ පිරිසේ සියල්ලම බුදු පිරිස පාටපත් වුණා. ඒ ප්‍රවෘත්තියෙන් අපි හඳුන්වන්නේ මුදානම් වන්නේ අභිනේදාසේ නිද්දගන්නේ සෑම දිනාගේ චිත්ත සංකානකල භාවිතාවන මුතුරායන පැතිරි යන මෛත්‍රී ආශිර්වාද පූජා භූතනා බව හඳුන්වන්නේයි මේ මෛත්‍රියේ නුවත හඳුන්වා දෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රියේ ධර්ම අපේ චිත්ත සංකානවල දැන් අනේක ආකාරයෙන් රහිතේ ගැදීගෙන පවතිනවා පුරි විචිරේගෙන පවතිනවා ඊයේ දවසේදී උදකල්ගේ බෝධින් වහන්සේ සමීපේ චෛත්‍යනාථයන් වහන්සේ සමීපේ විශේෂ බුද්ධ පූජා බෝධි පූජා සැලැස්වීමෙන් මෛත්‍රී ආශිර්වාදයෙන් නම්වත් පාතනාවේ භෝජන අයිතිය ළඟ අල්පහාර පූජා කරන මේ ආරස්ථානයේ පොද සත්කාර පැවැත්වීමෙන්ද මෛත්‍රී ගණයේ පැතිරෙවුවා. රාත්‍රී කාලයේ බොහෝ සෙයින් බොහෝ දෙනා නොනිද මේ ධර්ම කටයුතු සංවිධානය කළා. උදේ පාන්දරම බුද්ධ පූජා ප්‍රාර්ථනා සංඝරත්නයේ උදෙසා සිව්පද දානයේ උපස්ථාන කරලා ධම්මිකාදානයේ දාන වස්තු පිළිගන්නුණා. ඊළඟට උලකාරුවන් අතරින්ම සතුන් අතරේ මේ උතුම් අවස්ථාවක් සිද්ධ වුණා. සිංහයන්ගේ කුණ්ඩේ එක්කම ධර්මයේ දීස්වාල යෙදුණා. එවැන්නේම සංගරාත්මය උපේක්ෂා සම්පෙන් කරිණාව සදාවතුන් විසින් নানা ප්‍රකාර සුදකාකාර පවත්වන යෙදුණා. එයාට මරණයට සැකෝනාවු දවයන් දෙන්නේ දැන දෙන ඉදිරි කිත වෙන්නවා ඒ කියන්නේ භෝජන ආදන්‍යස්ස නාවතිති භෝජන භෝජන ආදන්‍යස්ස දායක නගුණ වෙන්නේ ගමින් ආදිතින් ආර්ය වංශ ආඥා ප්‍රදාන පිළිසෙලින් මේ ගමයන් දෙන්නේ දාස්මිනේ මේ තුන්කලෙ දෙකන ඒකම තියෙනවත් ආර්යත්ම ආඥා කියන නැතිනම් කුදුසක් කියන්නේ තවත් ගමයන් දෙන්නේ දැන් ඉදහස් කරන්න දෙනවා නුවමනේ කුණාගද සාමනදරේ ස්වර්ණ ගුණාසනයන් යොද එසේම අප ජනීන් උදේ පාන්දර ගමේ නිදහස් කරන ආශිර්වාද පැවැත්වුවා කුරුණෑගල කස්සිය නිපාරේ භාවනා මධ්‍යස්ථානයේ සුගුණාසීනයන් වහන්සේ ඇතුළු පිළිසෙද විශාල වේගනක් දායකවන්ත සිය ගමනේ ගාහක් ඇවිගාමේ කතා බේරගන්න කියලා ඒ වගේ සතෙක් දේනාකට අපේ අපේ දාන ආනිසංස කියලා නමනවා එවැගේම මේ ධර්ම පුස්තකයන් හේලියක් විශේෂයෙන් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව ඊ අතරින් අරසක් මුද්‍රණය කරලා සම්ප්‍රදායක් වශයෙන් තිම්මන් දෙන අපට ආශිර්වාදයෙන් හිත සින්වත් W මේ ප්‍රේමසිරි මහත්මයා සහ එම කුණ්‍යා පිරිස් මහත්මයාගේ දායකත්වයෙන් ඒකම වර්ෂාපාසා සිදු කරන ලබන කර්මකාරණයේ තුන්කමක් පිළිපෙ එන්වත් ආර්ගාස මහත්මයාගේ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් බුදු සසුනේ මේ බුදු සසුනේ මඟපල නිවන් දබෝ තුන් වේලා කොඩා දහම් පොතක් ධර්ම දාන වශයෙන් කියනමල තියෙනවා. එවැන්නේම ධර්මයේ සාංගක්තු කියන්නේම මානෙක පිළිලමන්නේ ගුණ මගේ තින්කමක් හැටියට පහත් වෙන ලෙස දැන් මේ විදිහේ පූජා කරන්නේ රසකුත් තියෙනවා ඒවත් අපේ මහා සංඝරත්නය දෙසා දැන්පත් කළ ගමන්ම සංගතතුමාට පස්සොල ඊළඟට ගැන සඳහන් කරන්න තියෙන්නේ මේ සෑම පරිත්‍යාගයක් දෙන්න අපේ චිත්ත සංතාන වල බාහිතා බහුලී කෘතේලා පවතින්නේ මෛත්‍රී බලයයි මේ මෛත්‍රී බලයේ තියෙන ආනිසංස තමයි මෙතන කියන්නේ කාතුසනක් ගන්න තරම් මෛත්‍රී බලයේ හිතේ පිටුවා ගන්න නම් ඒ සිත් ධානයේ නොකිරුණු හිතක් වෙනවා. ධානයක් ගන්න හේතුව නම් සුවසේ ධානයේ නැගෙන විපස්සනේ කියන්නේ. සාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාවන් වලින් කෙනෙක් පාඩපත් වෙනවා. සාස්ත්‍රුන් වහන්සේගේ ආවාදයට ගෞරවයෙන් පාඩපත් වෙනවා. එවැගේම අන් අයගේ ගැඹුම් පිටුම් මහත්ඵල කර දෙන්නේ පාඩපත් වෙන අතුරුසලක් ගන්නතරම් ප්‍රතිකාරය තුළ මේ නෙත් සිතට වැදීම. එපමණක් නෙමෙයි බහුල වශයෙන් මේ හේගෙනවා නම් මොනතරම් අනුසස් ලැබෙනවා වගේ තියෙන එකයි මේ තේරෙන්නේ. බහුල වශයෙන් මෛත්‍රී භාවනා වඩනවා නම් මේ ජීවිතයේ මහා අනුසස් සදායක් ලැබෙනවා. මත් ජීවිතයේ විශේෂ අනුසස්යක් ලැබෙනවා. මේ ජීවිතයේදී සැපෙන් ඉඳා ගන්න සමත් වෙනවා මෛත්‍රී වැඩිම. සැපෙන් අවදි වීමට ලැබෙනවා. ලකුණු කියන මොකක්ද මේ දෙනවා මෛත්‍රී වැඩිමනේ. දෙවියන්ට ප්‍රේමාවක් මනාප කෙනෙක් වෙනවා. මිනිස්යාට ප්‍රේමනාප කෙනෙක් වෙනවා. දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව ලබන්නේ වෙනවා. සිත් සමාධිය වහලා ලබන්නේ වෙනවා. ගත සිත මොහොනට ආකාරන්නේ වෙනවා. මරණසන්න මොහොතේදී තමා මෛත්‍රී භාවනා වලින් මනස දිනුවන පිළිදෙනවා. මේ ආනිසංස ධායයක් මේ ජීවිතේ ලැබෙනවා. අප ජීවිතයන්නේ මේ ව්‍යාසගතානෝ කියනනම් අනිවාර්යෙන් තමතේ උපදිනවා අපේ මහා බෝසතාණන් වහන්සේ පූර්ව ජාතියේ අවබෝධයක් මෛත්‍රියේ වැඩන මහා කල්ප අටක් ආදර්ශන බබතනේ ධර්මචර්යයෙන් ද අපේ කරුණා මහරහතන් වහන්සේ පූර්ව ජාතියේ අරතනමින් සාබන්ධනේක අවබෝධයක් මෛත්‍රියේ දාන ගැදුවා මා කල්පාතම් ආදාසර ධමතනේ වාසය කළා. කුරුසිය වාරයක් සම්දෙලෙ පදරේකපත් වුණා මෛත්‍රී බලයෙන්. හල්සිය වාරයක් සත්‍රවස් රාජ්‍යයකපත් වුණා මෛත්‍රී බලයෙන්. එදේක රාජ්‍ය වෙන සංකල්ප ලැබූ ආර අනන්තයි. ඒවා සියල්ල පෙරවතුන් ආත්මේ දක්නා ගුණෙන් දක්වා වූ සාමේ කුත්‍රේ මහරහතන් වහන්සේ පූර්ව ජාතියේ කමිස්ථාන කළ තිබුණා මර නිවන් දකින්නතුරු මෛත්‍රීයට පවතිවා කියලා සේනාංගාගේ සාහත්‍යනේ කෙරොනේ කවදාකවත් අපාදන පාපයක් සිද්ධ නොවේ මෛත්‍රියෙන් පෙරම් පුරාගෙන ඇවිල්ලා ප්‍රඥාවෙන් අග්‍රව ධර්ම සේනාවේ පැතිර අත්සර්පාප සමතුරෙන් යුතුව මහා රහත්කාරයේ දෙකක් වුණා එන කාලක නොදැමෙන විශේෂ ප්‍රඥා කාර්යයක් තුන්වහන්සේ ලැබුණා ඒ ඒ කියන කෝල සමාඥාල කියන මේ කියන විදිහේ ප්‍රඥාවෙන් අග්‍රණය සාධෝෂයේ පසු කාලේ කුත්තර මහරහතන් වහන්සේ පවා මෛත්‍රී පාරමිතා බලේ අනුගමනය කරලා තියෙනවා අපේ ගතුපු කියන මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෛත්‍රී පාරමිතාවෙන් අග්‍රයි එනිසා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිවිනේ කාලයේදී මුළුමහත් ලෝකයේ සිදුන ආකාරයේ වාසනාවන්ත කාලයක් වාසපත් වෙනවා ඒ කාලයේ මිනිස්සු බොහෝ පුණ්‍යවන්ත කාලයක් වාසපත් වෙනවා මෛත්‍රී මහා බෝධිසත්වයන් වහන්සේගේ මෛත්‍රී පාරමී ගණය නිසාම වසවාදී සූත්‍රය සත්වල ගලින් එහාට යනවා මිසක් එහාට යන්නේ නැහැ උනාසනේ කවදාකවත් මාර්ගයේ කුසලයෙන් බාධාවක් සාමේ නැහැ මෛත්‍රී පාරමී ගණය මේක නිසා අදාපිනේ සිද්ධ කරන්නේ මෛත්‍රියේ පූර්ණ ආශිර්වාදයෙන් කර අපේ සංසාර තුලත් මෛත්‍රියේ කාර්යතාව භාගපත් වේවා කියලා මේ ප්‍රාර්ථනා කරනවා. මෛත්‍රියේ බලයෙන් කරන්නේ දෙයක් නෑ. ඕනෑම අදාන්ත බුද්ධාන්ත කුජනේ කරා මෛත්‍රියේ බලයෙන් හිතේ වැඩපත් වෙනවා. අහිංසක ළඟින් ඒකද කර්ම වාසයේදී විකාසාවක් ආචාර්යවරයෙක් දෙක උසස් සම්මෙන් අධ්‍යාපනය ලැබූ අහිංසක කුමාරයා අන්තිමේ පරම නීතිකයෙක් බවට පත් වන ආශ්‍රය කළා වූ පුජ්‍යයන්ගේ බලවත් ජීවිතා පළවත ධර්මයෙන් නිසා ඒ තමයි පසු අඟුලිමාල නමින් ප්‍රසිද්ධ වුනේ දහස් ගණන් මිනිසුන් ඝාතනය කළා ගෝධ ජීර පුජ්‍යයෙක් වූ අඟුලිමාල අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු ඇතට ලක් වුණා එසංගතේ උදෑසන සරුවක්යන් වහන්සේ තුන් ලෝකයට පවත් වෙන මෛත්‍රී සම්භාවයේ මෛත්‍රී චිත්ත තරංග ධාරාව මේ දෙකම අඟුලිමාලගේ චිත්ත සංකාලයේ නිහිතවලා මුල්යෝගාත්මානේ පෙරගමනට යදියා අඟුලිමාල කමං හේතේන කරදනුකම් පාමේ කදු අමෝගාගෙන තනේන අතරතදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බණේ දැක්වුවා මුල් යතුනාක් මාගේ හේතේනා හේතේනා ආදී දරාගෙන ගුවන් ගරිතන්නේ අඟුලමාද නැවතලාගේ නවතින්න නවතින්න ප්‍රයත්න නවතින්න කියලායි එලනාවේ සරුවක් යනවා ඒ මෛත්‍රියෙන් ප්‍රකාශ කරන අඟුලමාලය මම හැරෙච්ච කෙනෙක් සංසාර ගමන නැවත්තපු කෙනෙක් සමුන් සංසාර ගමන තාම දුවන්නේ කෙනෙක් සමුන් නවතින්නයි කියුවා ඒ දිනකොට මොකද හිතේ නුවණ අලජුණා එන්නේ සරුවඥන් වහන්සේගේ මෛත්‍රී බලය නිසා නුවණවගේ වුණා. නුවණවගේලා ගෙනේතරදී ඇගේ මාගේ කඩා වීසි කෙරුවා, අවිරාවුදු කියන්නේ සතක වීසි කෙරුවා, බුදු කාමලයෙන් යද නමස්කාර කොට සැහෙද්දෙල්ලා. මේ තරම් අගාන්ත දුර්දාන්ත නපුරු කුච්චලේ පවා මේ තරම් මුතුළු කෙනෙක් වාඩපත්ුනේ මෛත්‍රී බලය නිසායි. එනිසා එදා මේ මොහොතේදී ඒ දිස්භාවයෙන් කරෙද්ද ලැබුවා මෛත්‍රී භාවනාව ඥා දුන්නා මෛත්‍රී බලයෙන් නිතර වැඩුවා වැඩිකල් යන ඉතලා මෛත්‍රී ධානික දේවා මෛත්‍රී ධාන බලයෙන් උන්වහන්සේ සියලු කෙලෙස් නැසා මා සාධාරණයට පත් වුණා මේ තරම් පුදුම ආකාර දීක ආකාරයේ අදාළ පරිණේත කුජලයන් සමා මෛත්‍රී බලයෙන් යහපත් සුගාන්ධ දිනයේ දෙස්ලේකේ රාතන් වහන්සේ බාඩපත් වුණේ මෛත්‍රිය කියන බලමහිමියන්ටයි ඒ නිසා මේ මෛත්‍රී බලය නම් එසේ මෙසේ දෙයක් නෙවෙයි. ඕනෑම රෝගාබාධයෙන් කෙනෙක් සුවපත් කරගන්නට මෛත්‍රී බලය සිහිත වෙනවා. ඕනෑම නොමග යන කෙනෙක් කුමකට යන්නට මෛත්‍රී බලය සිහිත වෙනවා. මැදේ පාළයෙන් ආතුල බාධපත් වූවන් එයින් වළක්වාගෙන යාසත් සිල්ලුතුන්ාට කරුණාන්නට මෛත්‍රී බලය හේතු වෙනවා. දාන දාසයෙන් වළක්වාගන්නට මෛත්‍රී බලය හේතු වෙනවා. අස්සද්ධාවන්තයන් සද්ධාවන්ත වීමට මෛත්‍රී බලය හේතු වෙනවා. සියලුම නැත්තම කුසල ලබ්බාට සමුන්වන්නට මෛත්‍රී බලය හේතු වෙනවා. රාගයම සිතයක් ධර්මඥානයක් නැත්තම ධර්මඥානය ඇතිවාට සමුන්වන්න මෛත්‍රී බලය හේතු වෙනවා. රාගයෙන් ත්‍යාගයක් ගුණයක් නැත්තම සදා ත්‍යාගවන්තයන් වාට සමුන්වා ගන්නට මෛත්‍රී බලය හේතු වෙනවා. භාවනා ප්‍රඥාවක් නැත්නම් භාවනා ප්‍රඥා ඇතිවාද සමුදානක මෛත්‍රී ගමේ හේතු වෙනවා. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදේශයයි. දැන් මේ දවසේදී ජන්මදිනයේ නිමෙත්තෙන් සඳහන් මේ මෛත්‍රී පූර්ණ ආශිර්වාදය ඒ ජන්මදින ලාභී ස්වාමීන් වහන්සේලාට ආසදාවක් ඇතදී තම සමාගයේ පුණ්‍යාත්මේ ජීවිතයන් වඩවලා හේලයෙන් ගුණයෙන් නුවණින් ත්‍රිසං ජීවිතමාර්ග පදවාගෙන නිරපද්‍රතෝ යාගමේකට මහා කර්ම ශක්තියක් බාටපත් වෙනවා කියන කවුරු පිළිගන්නට ඕනේ. එනිසා කාර්තිනායකයන් වහන්සේගේ ධර්මෝපදේශය අනුගමනය කරමින් අද මේ සුද්ධකන ආශිර්වාද පූජාව මේ සාධාරණේ ගන්නා වූද ආභාගී වෙන්න බැහැටි ඔබ සෑම දෙනාට කෙසේ මහත් වේවා මාතාවේ සම්පේවා විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව තුළින් ආග්‍රහයක මාර්ගයේ වැඩි ලබාපු තීරණය කර ගන්නට ඕනේ. මෛත්‍රී භාවනා කරන වෙලාවේදී චිත්ත සංකාමයේ පහළවන්නේ කාමාචර මහා කුසල චේතනා පරම්පරාවක්. මේ මහා කුසල චිත්ත පරම්පරාවේ ඉතිරි ජවල් චිත්තක් ජවල් චිත්තක් ධාමේ ධර්මතා 35 35 වලින් පහළ වෙනවා. මේ මොනවා ධර්මතා 35 කියන්නේ සර්වචිත්ත සාධාන සෑමික දහසත් දැකීමේ කායයක් කියන දහසක ඕමන සාධාන ධානනියත් ප්‍රඥා ඉන්ද්‍රියත් මෛත්‍රියත් කියන මේ ගුණාංග එකතු වෙනවා ඒ මෛත්‍රියේ කියන තැන සැදෙන්න අදෝක ඡායති ඇතිකරෙන් 37ක් පාඩපත් වෙනවා එතකොට මේ ධර්මතා පිස්සකලේ කියනවා අමෝහ ඡායති කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය සම්මා දිට්ඨියයි ඒ සිටියේ තියෙන කුසල විකාරකේ සම්මා සංකල්පනාවයි ඒ සිටුවේතන කුසල වීර්ය සම්මා ආයාමයයි ඒ සිටුවේතන කුසල වීර්ය සම්මා සතියයි ඒ සිටුවේතන කුසල ඒකාග්‍රතාව සම්මා සමාධියයි ඒ අතරත වෙනත් වෙනත් කුසල ජනන්තයේ තුල පහළ වෙනවා සී සමාදන් වීම වශයෙන් වාහත් දුක්ඛ දුක්ඛයෙන් ගලිතයෙන් වශයෙන් සම්මා වාචා මාර්ගාංගය එවමින් කාය දුක්ඛයෙන් ගලිතයෙන් වශයෙන් සම්මා සම්මන්ත මාර්ගාංගයේ මිත්‍යාඥයෙන් වැළකීම වශයෙන් සම්මා ආදී මාර්ගාංගය මේ නිසා මේ මෛත්‍රී භාවනාව තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් අපේ චිත්ත සංකාමයන්ගේ වැඩිනා පාලවන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුලේ තියෙන පාරමී 10න දැන් මේ විශාල පරිත්‍යාගයෙන් සිද්ධ වුණ අද මේ වස්තු පරිත්‍යාගයේ ඇතුළත කීප දෙනෙක් මූලකනාරක ගැටේනවා එයින් ආර්ථිකවාදයෙන් අද මහා සංඝයාට දෙන්න පාතුකාමයේ දෙන්නමනේ සිටියේ සිටින්නේ අදාළ ප්‍රාප්තයේ අපේ සොයුරු දීදී දිකානායක නැතිතුමාණන් වෙනුවෙන් එම මණිකේ දිකානායක නැතිනේ ප්‍රධාන කොට ඇති බව මේ සයන දෙනාමත් රජයෙන් පෝෂ්‍ය අරිමල ස්වාමීන් වහන්සේගේ ඥාති මිත්‍ර දායක පිරිසකුත් ඒකම වර්ෂයක් පාසා මේ සිංකම මහේකා කුභාවයේ සමුනුවමින් උසස් සම්මෙන්නේ සිංකමය ඕපනය කරන්නේ සිංහත් එද්දී ආඝාත මහත්මිය එන චන්ද්‍රාත්මය නැතිනේ ඇතුළු කවලේ සමගෙනා වෙමින් අද මේ දානෝපස්ථාන සිද්ධ කරන්නේ දුන ඒ සෑම දිනම සිදු කරලා තියෙන මේ මෛත්‍රී පාරමිතා භරය සුවත් මෛත්‍රී චිතරාරාවය මේ ආර්ය සත්‍ය මාර්ගයේ ධර්ම පාඩපත් වුණ ආශායිතේ සතුට ඇති කර ගන්න ඕනේ එවාගේ අභේකාමයේ දුන්නා වූ පින්තුන් අතර ස්වර්ණා ගුණලක්ෂණය නියම් එවාගේම කාවල සිටියේ බොහෝ උයන නලින් ආර්යයන් වංශම ආත්මයතුළු පිළිස එවාගේම ආර් සිංහත් ජේතේ එද්දී ආගාතම ආත්මය නැතිනි ඇතුළු අභේකාන දුන්න පිළිස එවාගේම සුගුණා සිංහයන් යන ආශ්‍රයතුළු පිළිස අභේකාමයේ වශයෙන් විශාල මෛත්‍රියක් දෙනවා ඒ හැම දිනම මේ චිත්ත සංකාන් වලේ මෛත්‍රී සමග ආග්‍යස්ථායක මාර්ගයක් මුදුන්පත් වන ආර්ය සතු කරන්නට පුළුවන්. රාගයෙන් මේ බෝධි පූජා, රාගයෙන් ධර්ම මේ ධම් පොත්තා ප්‍රසාදයෙන් කිරීම පිළිගැනීම අනිකුත් මේ බුද්ධාස්ථානට ඇත්තේම ආදී රතියෙන් විශාල සින්කම් ප්‍රයෝගයක් සිද්ධ වුණා. ඒ හැම ආකාරයෙන් සහභාගී වූ කෙලෙදනාගේ චිත්ත සංකාන වෙනත් මුලින් සඳහන් කළ දෙයම ඒ චිත්ත තරංග වල ආර්යශ්‍රේක මාර්ගය පහදවනා ඒ ආර්යශ්‍රේක මාර්ගය අපතේ සතර කරණය කරගෙන මඟ තුළ නිවන් සුව ලබන්නේ ඒ කාර්ය මාර්ගයක් වේවා කියලා අදිස්ත්‍යන් සබා ගන්න. ඊළඟට සලකා බලන්න තියෙන්නේ අනිත්‍යතා ප්‍රතිසංයුක්ත මනසකාරණය කුයි ඒ කියන්නේ දැන් අපි මේ අවුරුදු ගණනාවක් තිස්සේ ජන්ම ජනිත හේතුක් කරනවා ඒ ජන්මදිනේ නමින් සීකස් දිනේ කර්ම කේශයක් අපේ සිතට නැගෙනවා. එයින් එකක් තමයි දැන් අපව සදා වඩා සබා පරිලෝකේ මෞපියෝ. මේ මෞපියන්ගේ ජීවිත ගැන කතා කරනකොට බොහොම සිල්වත්, ගුණවත්, නැනවත්, යාපත්, පුණ්‍යවන්ත ජීවිත දෙවන අප කනුග්‍රහ කරලා තියෙන ඒ ඇත්තෝ තමගේ ආයතනයේ කෙළවර නැකත් ඒ විපරිණාමක භාවයටපත් උනා. මේක තමයි ලෝකා ස්වභාවය. දැන් අප අපගේ ජීවිත උනත් මේ වර්ෂයෙන් වර්ෂය කියන්නේ වර්ෂයේ දික් වෙනවා නෙමෙයි වර්ෂයේ කැටි වෙන එකයි. අපි යම් වර්ෂ ගණනාවක් ජීවත් වෙන අපේ ජනක කුසල කර්මයේ ශක්තිය තියෙනවාද වර්ෂයෙන් වර්ෂයට ඒ ජීවත් වීමේ කාලය කැටි වෙනවා. මේක තමයි අනිත්‍යතාවය කියන්නේ. උදේ පාන්දර සූර්යයා උදා වෙලා දවස් 12 වල මුදුන්පත් වෙනවා මේ උදාවනේ සූර්යයා මුදුන්පත් වෙන්නේ මුදුනේ නැවතින්නේ නෙමෙයි. මේ සූර්යයා උදා වෙන විනාඩියක්වත් නොනැති මුදුනේ ඇවිල්ලා ඒක පස්සේ පාස් වෙන්න බෑගෙන යන්න පටන් ගන්නවා. බෑගෙන ජීවිත අන්තිමට නොකෙණි යනවා. ඒක තමයි ජීවිතයේ නිදර්ශනය. උපන්න දවසේ පටන් අවුරුදු 10ක් වුණා විස්සක්තියක් වැඩෙනින් තවසුණා. මේ පස්සේ වැඩේ ජීවිතයේ නැවත දෙවි දෙවි දෙවි යනවා. මේ වැඩෙනවා කියන එකේ තේරුමත් දෙයෙන් ආසන්න වෙනවායි. ඒ නිසාම සරුවක් යන වාසේ දේශනා කළ තියෙන උපනිෂේ ලෝකවන්තෝ මේ ලෝක සත්‍යය නැත්නම් ස්කන්ධ පංචකයේ උපන්දා පතන් ජරා මරණයන් එක ඇදීගෙන යනවා කියන එක දේශනාවක් ගැතියෙනවා. මේ අනුව අපි කලකා බලන්න තෝරන්නේ අපි අවුරුද්දකින් අනිත්‍යතාවු සමේත වුණා. ඒ අවුරුද්දකින් අනිත්‍යතාවු සමේත වුණා පමණක් නෙමෙයි අවුරුද්දක් හිතේ අනිත්‍යතාවපත් වෙනමින් අපි මේ ආවේ. ජවනාර්ථ බෝධිකාර්ථය අන්තනාදියා සාධිකනා කෙරේ බලවත් කරුණාවෙන් කියලා කියනවා. ඉතා වැඩගත් බණ පාඩමක්. ඒ කියන්නේ මේ ජවන අංශයන්ට මුතුමින් යන තරම් වේගයෙන් ක්‍රියාපර කරන්න පුළුවන්. උපදාසකේ රටේ රජු මේ ජවන අංශයට කිව්වා අපට ක්‍රියාපර කරලා දෙන්න දෙන්නයි කියන්නේ. එනවා ඥානවන්තලා ඥාතිවා මේ ඥානවන්තලා ක්‍රියාකර කෙනෙකුට දකින්න බැරි. නමුත් සම්ඥායන වගේ දෙන්නේ සීනුවක් බඳින්නයි කියන්නේ. ඒ සීනුව ගන්නාම කච්චිල්වන්ගේ උදේිතේ නැගලා මේ අංශ රාජහාරක පෑ නැගෙන රාජාංග මේවාතා තුන් වාරයක් ක්‍රියාකර කෙරුවා. මේ තුන් වාරයේම සීනු සම්පිය වුණා. නමුත් මේ ජවනහංශ රාජයා කියන්නේ නැහැ. මේ ජවනහංශ රාජයා කියන්නේ මිනිස්කේ තරම් උස ඇති ඕවම ධර්මණේන අහිමනාවේ. එරණාවේදී රජතුමා රජතුමාගේ කන්තරාජයාගෙන් එනවා අල්පනාගයා රජතුමාගෙන් දෙවියන් වහන්සේලා දැක්කද? එයා දකින්න බැරි වුණා සත්‍යය නැහැ. රජතුමා ප්‍රශ්න කළා අල්පනාගයා මේ මේ ප්‍රකාරයේ දැක්කව තියෙනවද? කියනවා. ඒ මොනවාද? සංගල කෝවේ දෙන්නාගේ ගමන හේතු වඩා වේගයි. මේකෝදා වේගයක් තව තියෙනවාද තියෙනවා. යාම දේවතාවන්ගේ ගමන හේතු වඩා වේගයි. මේකත් වඩා තවත් වේගවත්යක් තියෙනවාද තියෙනවා. සත්‍යන්නේ ආල්සාස්කාර මේක වඩා දෙනවා කියවම පන්තුළු මොනා රජු. මිනිස්ෙක් වශයෙන් රජතුමා මේක දැනගෙන ඉන්නේ නැහැ. මේ අල්පනාජා ප්‍රකාශ වීමගෙන රජු රෝසාලු සාපුණා. ඒ වාගේ කලේ ලෝකයේ ජීවන දේවල් අතරින් වඩාත් වේගවත් වෙනවා ආයුෂාස්කාරය. මේක නිසා කරුවක් යනවා ඒ දේශනාසල දෙනවා අප්‍රමාදයෙන් දික්කනේ සම්පාදේත. මානෙනි ශනියක් ශනියක් පාසා ආයුෂාස්කාර දෙවිගේ යනවා නාම රූප දෙවිගේ යනවා ඒ දෙන ආයුෂාස්කාර තුලින් නාම රූප දෙලින් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපදාව අප්‍රමාදව සම්පාදනය කෙරෙත්වා අපේ අනුශාසනා කළා. එනිසා දැන් මෙසේ කල් අපේ දෙමව්පියන් අතර, අපේ ගුරු කුමන් අතර, අපේ සහෝදර සහෝදරියන් අතර, එවාගේම අපේ හිතයිතේ දායක කාර්කාගේ දෙන්නුතුන් අතර අපි ජීවත් වුණා. ඒ ජීවත් වෙන කාලය තුළ ඕනෝන් මෛත්‍රිය ජදාගත්තා. දෙමව්පියෝ දරුවන් සැලකෙමින් උසස් කුසලයක් අත්කර ගත්තා. දරුවෝ දෙමව්පියන් සැලකෙමින් උසස් සිනක් අත්පත් කර ගත්තා. එවැගේම ශිෂ්‍යයෝ ගුරුවරුන් ඇතුලේ බොහෝ කුසල් කරගත්තා උපස්ථාන කළා. ගුරුතුමන් වහන්සේලාගේ ශිෂ්‍යයන් මහා කරුණාවෙන් අනුග්‍රහ කළා. එවැගේම සදාවතුන් වෙත සිල්ලුතුන් වහන්සේලාගේ ධර්ම දානමේ පින්කම් සිද්ධ වුණා. සදාවත් බෞද්ධයෝගේ සූපත් උපස්ථානෙන් ආශිර්වාදයෙන් අනුග්‍රහ කරසුවා. එනිසා වුන් මේ අප්‍රමාණව මෛත්‍රිය බෙදා හදාගෙන තියෙනවා. මේ මේ මෛත්‍රී ධනය අපට මතුමත්යේ දීකාගෙන මෛත්‍රී ධනයෙන් පදනම් කරගෙන දසපාරමී පුරලා ආර්යඥාන මාර්ගයේ පුරලා මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ආකාර වූ විස්තර වූ පරිණාම ස්වභාවයෙන් යුක්ත වූ සංසාර පාරසාරයේ තරණය කරන ස්කන්ධ දුකෙන් අත මිදේ ලැබෙන අජරාමර සාර්ථක නිවන් සුව ලබන්නට අපේ මෛත්‍රී පුණ ආශිර්වාද පූර්වාංගන මහා පින්කමේ හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එදා ඒකරාජ රජතුමා අපේ මහා බෝසතාණන් වහන්සේ ඒකා විකාර උපද්‍රේකට මූලසා අධ්‍යාන වඩාගෙන බමෝගියා නැවත නැවත මනෝදෝගෙනින් කාරණේ පුරා දෝසුරා බුදු වුණා. තමන්හා සනුගමනය කළ අනන්ත අපරිමාණ ජනතාවක් අතුරින් බුදුබාගපත් වුණාය සතුව සූනි අසංතය නමකෝටි කටලක්යක් දෙන ජීවමාන කාලයේදීම අමාමහ නිවන් සුර පමුණවා වදාගා ආදීන අනාමිච්ච කලා සුදු බුදුරත් හේදන දලදා ස්පර්ශයෙන් මානෙල්නා සුවද හේදන දීනක පත්යෙන් අස්කංග සමන්වාස ප්‍රඥාතරයෙන් ස්වාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට අදිස්ථාන බල දේශනා සබා දසදාසක් ලෝකදාපි ඒකාලෝකතන මිනිකානක් හිමියන්නක් මෙන් අනුසාධිතයේ පරිනිර්වාණයෙන් සමාමහ නිවන් පුරගන්නා සාකන් වහන්සේලාද දිනුණා සතු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා සතු ජනතාව සුවසේ කර්මාරෝපව මේ පන්ව ගියා රටේ කියා ආරස්ථාන රාජධාන වියත් කුතුමාලිදාගේ කියන්නේ නැස්කාවතේ වුණා නිරාමිතානකා මහා කෘතේ මහා නේරු සර්වක මහා සාගර වෙන විශාල වස්තු දේවා දරුවාගේ දසකම් ඥාන මහා නැඳුම් පළඳුම් නිලමුදල්ලාගේ පාළුවගේ සවස්තු ඈමින් දීමින් හැදමින් පළඳමින් වශයෙන් මුගයෙන් දෙයෙන් වෙයෙන් පරිහරණය කරන ආසභාව සියල්ලක් මතුමස්සේ වැඩෙන ජීවමාන උසාවියේ සැප සම්පත් සියල්ලක් කෙනියක් කෙනියක් පාසා දෙඳින්දේ දෙඳින්දේ ඇති වෙනේ නැති වෙන යන දගෙන් අනිත්‍යයි ඇතිවීම නැතිවීම මෙතෙන් නිරතුරු පෙළෙන ප්‍රයෙන් දුකයි කැමති කැමතිකේ ලෝකවාස්නා කරමින් අනස්සයි අනිත්‍ය දුක් අනත්ත කරමින් ආ පිළිපොල් කරමින් අසුභයි අනිත්‍ය දුක් අනත්ත අසුභ වශයෙන්ම සංස්කාර කරන දුක්ඛාරි සත්‍යයයි මේ දුක නැත නැත ගැනීම තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයයි මේ දෙකම නැති අසංකත ධාතු නිර්වාණය දුක්ඛ නිරෝධාරි සත්‍යයයි නිරෝධාරිසත්‍ය ආબોධ කෙරෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරිසත්‍යයි අනන්ත පරිමාණ බුදුපතේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාගේ පාරමී දෙලින් මේ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන අජරාමර අමාමහන් ලැබියා සතර දුක් කරන්නේ කොට කෙලෙස් හිමි ගැනීම ආකාන්ත නිවනින් පරිසේ වදාළේ බුදු කර්මයේ බුදුමහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සෑම කර්යයකේ ගෞරව ආශාව උත්තමාංග නමස්කාරය වේවා අපට අපනස්කරන සෑම කුසලයක්ම මෛත්‍රී පූර්වාභ කොට ඇතේ පාරණේ පාටපත් වේවා බෝධිපාක් ධර්ම පාටපත් වේවා චතු බෝධිඥානේ සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තවත්ම විශේෂ පූජාවක් පැවැත්වෙනවා මේ පූජාසනයේද වැඩෙනවා මේ මහා බෝධීන් වහන්සේගේ පළවෙනි බෝධි අංකුරයන් වහන්සේ නම ඒ කියන්නේ අශෝක වඩිගංගාව නැති නැතිතුණා ගන්නුද්දීපේහි බුද්ධ ගණාවේ ගත කරන අවස්ථාවකදී එතුමාටනේ බෝධීන් වහන්සේගේ මුණ දෙගෙන මේ බෝධි අංකුරය ලැබිලා තියෙනවා එතුමා මේක වඩන්නගෙන ඇවිල්ලා අපේ ජන්මදිනයේ දිනෙත් නා උයන ආරණ්‍ය සේනාසනයේම අපේ අතින්ම ශෝකණය කරන මැනවේ කියලා දැන් බාර දෙලා තිරෙනවා. එතුමා එතුමාණන් සායේ දෙන අනිකුත්නේ ජීවත් මහත්මයලා දෙකේලා සිද්ධ කරන්නේ ඒ බෝධි රෝපණය කුසල බලයෙන්ද ඒ අසවක අධිකමංගා මැතිතුමාණන් ඇතුළු සාභාගීව සෑම දෙනාගේ මෛත්‍රී පාරමී බල මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරපතකට මේ භෝගේ නෝපනේ දීර්ඝ ආශිර්වාදන තුන්කමක් බව ඈත ආශිර්වාදයේ ප්‍රථම භාවිකා වෙනවා එනිසා භෝගී නෝපන කුසලයේ අපට මේ සහභාගී වූ අමතුනාටමත් බුදු සසුන වෙනුවෙන් දීර්ඝ අවසත් වේවා කියලා මේ ප්‍රාර්ථනා කරනවා. ඊළඟට දැන් අපි කලකවා ගන්න ඕනේ අද මේසාන්නේ සඳහා මේ පින්කම මුදුන් පමනවාගේම සඳහා ආජීයේ දවසේ අද දවසේ බොහොම දුරට ඇරෙන් යටි පිළිකාක් සංඝරත්න සංඝරත්නයේ මේ ස්ථානයේ වැඩම කරගත් සිටිනවා. කොළකස්තුවේ දික්ෂේන භාවනා මාර්ගස්ථානයේ කොළඹ බෞද්ධ ලෝකමාවතේ කල්යාණ කර්ම ආශ්‍රමයේ රාජ්‍යයේ සලවා සුදුනේ මේ ඥානාගාම විවේකාශ්‍රමයේ යෝගාශ්‍රමයේ කල්පිය තුනවදනේ යෝගාශ්‍රම මූලස්ථානයේ දෙවියන්ගේ සීල සමාධි භාවනා මධ්‍යස්ථානයේ රාජයේ නාගොල්ලාරණ්‍ය සේනාසනයේ වාමපලාසේ මූලස්ථානයේ වෙන නාථගණාරණ්‍ය සේනාසනයේ මේ ආගේ සේනාසන පැත්තෙන් සම්භාවනීය සංගතිකා පදේ ස්ථානයේ ධර්මයේ තියෙනවා ඒ සෑම දෙනා වහන්සේගේදී මෛත්‍රී පූර්ණ ආශිර්වාදයෙන් සහභාගීව සිල්දනාට ලැබේවා කියලා මේ ප්‍රාර්ථනා කරනවා. එවැගේම මේ සිල්කම මහත්ඵල මහානිසංස කර දීම පිණිස නම් දෙකින් මේ ස්ථානයේ සාද විශාල පිරිසක් එක්කාසු වෙනවා කියලා ඒ හැම කෙනාගේම චිත්ත සංකාල දුල ජනිත කර ගන්න අගද ශ්‍රද්ධාව නුවණ පෙරට කොට ඇති මේ දාන සීල භාවනා කුසල සම්භාර ධර්මයේ අදාපිනේ දැනෙන සම්මා සම්බුද්ධ ශාසනය නොමැති නොකරි අඳුරමගේ අතුරුකාන් නොවේ මොනම බලවේගයෙන්වත් යටපත් නොවේ අවුරුදු 5000කට වැඩි කාලයක් මේ ලංකාදේශ ධර්මයේ කලෙහි නිර්මලව ප්‍රයත්නට හේතු වේවා ආශ්‍රාපේ කෞරවණීය ප්‍රාර්ථනා කරනවා ඒකම විශේෂයෙන් අද දවසේදී අපතන ආශිර්වාද පිණිස වෛද්‍ය මණ්ඩලයක් පැමිණ මේ සංවේගයේ සිංකමක් නැදවෙනවා ඒ නම් මේ දන් දෙන්නා උසාල පිළිපේ සිදුකන් ලබන්නේ මෛත්‍රී පරිස්සාමයක් ඒ හැම දිනාටම සතර වසන අතුළු කාය බල ඥාන බල මුදුන් ප්‍රමනවා ගන්නේ මේ කන්දියේ කුසලේම පාරමී බාටපත් වෙන ආකතෝ බෝධි ඥානයේ අග්‍ර අමාම නිවන් සෝකන හේතු වේවා ආසනාවේ මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. රාජේන තම තමාගමින් අභාව ප්‍රාප්ත භෞතික ගුරුවර කන්දි මිත්‍රාභීන්දත් විශේෂයෙන් මේ චින්තනයේ මොහොතස්ථානයේ ධර්ම අද මනිතේ දිසානේ සමාධිය ඇතුළු පෞලේ සමගනාවෙමින් අභාව ප්‍රාප්ත වූ මෙම ආනන්ද සේනාසනයේ මුළු ජීවිතේම සතුටරණී කටයුතු කොට සිට ආනන්දයේම රෝගාතුර වෙන අදිශි අභාවයේ දෙපත්ෝ දීදී දුසාමයට නැතුමා නන්ත මේ කුණිලාභයක් වේවා උතුමාණන්ගේ ජීවන හේතුකා දිසානායක දරුවාට මේ කුණිලාභයක් වේවා සංසේ දිසානායක මහත්මයාගේ නෞකේ දෙදෙනාටත් එම දීදී දිසානායක මහත්මයා තුළ අපගේ මෞඛ්‍ය දේශනා වහන්සේටත් මේ කුණ්‍ය ලාභයක් වේවා. එවගේ සිංහම් ආර්යසම ආශ්‍යාවේ අභාවක් પ્રાપ્ત වූ මෞඛ්‍ය දේශනා වහන්සේ වෙන්නේ සිංහම් ජීජී එද්දී කර්මදාත නැතිතුමා එවගේම රත්නතේ ඥානියෝ මේ දෙදෙනාට එවාගේම චන්දරාත්න දක්න නැතිව සහෝදර පිළිගැනීමේ අභාවස්ථාවත වූ ජේතේ ප්‍රේමදාස රජතුමා නම් ඒ සමයේ මා ප්‍රේමදාස මාතා ඇතුළු මා ප්‍රේමදාස මහන්සේටත් ආදීම චිත්‍රා පුත්‍රත්වය සහෝදරී කුමිය ජයස පුත්‍රත්ව මහත්මිය අනුකාගෙන්වත් මල්ලවාගත්තේ ඒ මහත්මිය ආදී කොට ඇති අභාවස්ථාවක නිලම දෙනාට අනිකොත් මේ සහභාගී වෙන්නේ නිලම දෙනාගේ මේ පාල්වගේ මෞර්ය ගුරුවරු බන්ධ මිත්‍ර පුත්‍ර පනස්රාගේ සෑම දෙනාටත් මෙම ආනන්ද සේනාසනේ ආදී සතුරු ගුණානං වන එම්.සී. අමරසිංහ මහත්මයාණන් ආදී මේ පරිවර්ගයේ සිළුම ගායක කාරකා දෙන්නා මේ පුණ්‍යලාභයක් වේවා මෙතෙන් දෙන්නේ සෑම දෙනා භවයක් භවයක් පාසා සතර සුගතිගාමී වේ වර්ණේ බෝධි සම්භාර පුරා සාභෝධිය සතේ බෝධි අනිසම් රෝධියයි සතෝ බෝධි ඥානේත අජරාමරේ සාස්ත්‍රණේත ලෝකෝත්තරාමම නිවස්ව ලබස්වා ආශ්‍යා කරුණාවෙන් සම්පන්නු එතෙන්න නාවේ නාගන්නේ සේනාසනයක් වශයෙන් ආරම්භ කොට අවුරුදු 40ක් තිස්සේ නිවිස්ථානයේ වැඩ ඉඳගෙන සිවුරුවන සිවුරුවෙන් වැඩ දෙන්නේ අකුසලයේ වගාලේ பூஜனீயதிபுத பூஜிதாத்த சுவாமிநாதே தத் சிவசுவாமிநாதேகே மௌபிய சகோதர சகோதரியனாகே ஹே கல்யோகே நாசேக हे पुण्यनाभे अध्येवा हे मान्यं कांसे तस्य ज्ञाति श्रीचकाग्ने कुशान्तले सकल सुगतिकं तत्सलवनाग्रामाम निवन्तो प्रार्थना परिद्यं अध्येवास्यासु गौरयं दुःखं राजेन पूज्य यदुर गोपिनाथ स्वामी वහන්සේ रमे श्रीवास संगत ऋषभ ශ්‍රී ලංකාවට උදාහරණ කරන යෙදුනේ අපවර්තී වදාළ පූජනීය සාමිතිය පඬිතේ කඩියදී ශ්‍රී දිනවංශාභිදාන මහණියන් වහන්සේ මේ මහණියන් වහන්සේගේ නේතෘත්වයේ දිනාගෙන සිටි අපවර්තී වදාළ පූජනීය රාජකීය පඬිතේ මාතරිගේ නානාරාම ආභිදාන මහණියන් වහන්සේ දිනයි ඒ දිනම වහන්සේගේ සිංහාරයේ සිටිනාස්නේ වෙන්නේ ඔයිදෙන මේ පරිගණකය ගැටනාගේ ශ්‍රීමල ආශාවිදානනා යන අල්පයට නෝකන ගන්නවා ඒ නාමයන් අල්පේලාටද මේ කුණ්‍යනාභයත් වේලා ඒ නාමයන් අල්පේලා නැවත නැවත නැවත මේ නම් කාලේ පහළ වෙලා බුදු සසුන ආරක්ෂා කෙරෙත්වා සුවසේ බෝධි සම්භාර මොගුන් සත්‍යේ මත ලෝකුරා බුදුබාමත් හේවා ආශිලා ගෞරවයෙන් දෙපාරදෝමි එවගේ මේකෙන් බොහෝ ආර්ගලගේ අපේනාසේ විචාරගෙන අපරියෙන් යම් තීකමක් කරනවා නම් ඒ තීකමේදී අපි ආවදිනා කළ ආශිර්වාද තෝර ලබනවා පූජ්‍ය ගංගඩවලේ සෝමනාථ ස්වාමීන් වහන්සේට ඒ සෝමනාථ ස්වාමීන් වහන්සේගේ කොතනකාරී මේ දාසේ තීකමක් කරනකොට අපට ආශිර්වාද කරනවා ඒක උකන්නේ එක දවසේ නෙවෙයි ඒ පූජ්‍ය ගාන්තරක සෝම ස්වාමීන් වහන්සේගේ බුද්ධ ශාසනයට උදාර සේවාවක් කරසා තථා සම්මරණයකට අපවත් වීමකටපත් වුණා විපාක වාරයක් නිසා වාසයේදීනේ කුසල් ගස්පත් ජීවේ නැසා සේනස් පාදයේ තලමේ බුදු කරුණා රක්ෂා කරමින් බෝධි සම්භාර පුරා මතු පැතුම් කරෙන් උතුම් බුදු බවක් සේවා කරපු කරුණාවෙන් දෙන්නා ආගමන සාසනාගතක ලෝකපාලක ආත්මාගත ඉතිලේක මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් පිට්ඨා ප්‍රසාදයෙන් නැතිව අනුමෝදන් වේවා ජීවීමේ ආනිවාර්ය සසබල ආශිර්වාදයෙන් ලැබෙත්වා මහමාර්ය සම්බුදු සසුනන පූජාවකේ ලංකාගේත ධර්මයේ කරේ අන්‍යාසම් බලවේගය නිතුරුතු බලවේගය අගන්න බලවේගය මිත්‍යා ගණේනසේ සංසාරදීම ධර්මයේ කමින් ඉවත්තර ගමත්වා ශ්‍රී ලංකාව සම්බුද්ධ ශාසනයට කියලා බෞද්ධ ජනතාවට සියම භූමියක් ධර්ම අධ්‍යයනයක් ධර්ම රාජ්‍යයක් බලකත් පුණ්‍ය භූමියක් පාරමිතා භූමියක් ධර්ම භූමියක් අභිව භූමියක් බලකත් යා භූමියක් විජේ භූමියක් සුද්ධ භූමියක් අසුද්ධ භූමියක් සුවිසුද්ධ භූමියක් භාෂා සමුනවමින් ආරක්ෂා සංවිධානය සලසා දෙත්වා සියලු ශරීරය සාමාන්‍යයෙන් පැතුව බෝධි වලින් අග්‍රාමාමා නිවන් සුව ලබස්වා ආශා කරුණාවෙන් සෙන්පමුදු හිතවත් වූද නැදහත් වූ දහිතවත් වූද නිලොල සත්‍යයන්වත් ඒක කෙල සම්භාරේ අත්පත්ේ වෙනවා මේ ආරණ්‍ය තේනාසනේ සිට අවත ගම් නගර ලංකාව ගම දෙවතන මේ සක්වන ගතකේකා වාසේ සමස්ත ලෝක සත්ව ආසීන හේකුණලා දෙයක් දේවා සියලුත්ත්වෝ නිදුක්ඛේත්වා නිරෝගීත්වා සුවපත්ත්වා පරිවන් තරණයත්වා නිවන් මාර්ග සමෝපේත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්තේ නිවන් සුව නබත්වා ආඥායිතේ සම්පූර්ණ විශේෂයෙන් මේ දවසේ තවත් හේකක් කටේතු ආශිර්වාද දෙන්නමන පිරිසක් ඉන්නවා ඒ කියන්නේ අපේ මාසේ 24 වෙනිදා උපන්නේ තවත් ඉන්නතුන් පිරිසක් ඉන්නවා එයින් අපවත් වේවදාල පූජ්‍ය ගම්බුදේල සෝම ස්වාමීන් වහන්සේ වගේම අපවත් වේවදාලේ සතුගේ කාලයේ මහංගොඩේ අක්ෂි මහාචාර්ය පාසේ මහානායක කලේපාල සංඝානන්ද නායක ආමුදුර මේ වගේ උපන් දවසක් ඒ උතුමන්ට මේ කුසාවගෙන් සුභිතක්වත් දෙලවන අබ්‍රාහ්මණ නිවන්සා අපේ වේවා එවැගේ මෙහි ස්ථානයේ මේ කෙරෙන ආධිනික වස්තුවේත්ව සහ භාවනා පිළිවෙත්වලට මහත් ශ්‍රමයෙන් උගන් දුවයෙන් උද්‍යෝගයෙන් උපකාරී වන්නා වූ පූජ්‍ය ජීනතියන්ගද නිමලානන්ද ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයේ අදයි උන්වහන්සේ මෙතෙන් විශාල සේවාවක් කෙරෙනවා උන්වහන්සේ පසුගිය කාලේ අවුරුද්දක්ම ගුරු මතකයේ දක්වලා විශේෂ අධ්‍යාපනය නිම කළා ආවා පෝజ్య අරියනන්ද ස්වාමීන් වහන්සේගේ වැඩ කටයුතු වල පූර්ණ අනුග්‍රහ කරසන්නා වූ කෙනෙක් තමයි එබලානන්ද ස්වාමීන් වහන්සේ. උනාසයෙන් දැනේ ධර්ම සත්‍ය හේතු කොටගෙන නිරෝගී සෝයන් සිර ජීවෙන් හේතු ධර්මඥාන භාවනාඥාන මුදුන් කරුණා ධනමින් සමන් වාසයේ පතන භෝගයෙන් අග්ග නිර්වාණ ආභෝධයේ පිණිසම හේතු වෙනවා අපි ආශිර්වාද කරගන්නට උනාසයේ හදා වඩා තබා පරිෝගයේ ඥාන මහණියේ පිණිසම ජනෙව අමාමහ නිවන් සුවස් වේවා වයෝ දුන්නේ නැහැ නියන්ත කවුගේ සමතත් හේතුකල් දෙරෙන් නිරෝගී සබ්බතල හේතුව යතුව නිවන් මඟ සුවසේ පාරමී මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒකම උන්නේගෙන සාම් නඳුර වාගේ සින්වත් ස්වාමී අගුණාත්මයන්ගේ ධම්මකලේ අගල් එතුමේ තෑන් වාක්‍යයක නියදෙනින් අපට ආශිර්වාද කළා බින්කෙත් සමුහෝනවා අදත් ගමේ කුණිත ආස්වරණින් ආශිර්වාද කරේතුවා සමාද දමන ගානෙන් පස්සේ එන්නත් මොළොලේ එතුමිය දසකිල් ගන්න පෙර කාලයේදී දමුදු දමුදු කෙරෙහි බුද්ධමයා සුද්ධ වීමේද මේ තින්කම වර්ෂාපාදාම සිද්ධ කරමින් අපට ආශිර්වාද කරත්වා ඒ නෑනියන්ට එතුමියගේ අනුගාමික සෑම දිනකට හේතු කල්ගෙනේ නිරෝගී සැපබල ඇතුව නිවන් මඟ ආලෝකමත් වේවා එතුමියගේ දෙමෝපිය දෙදෙනා වහන්සේ කල් හේතු කල්ගෙනේ සුභසිතපත් කෙලවර අග්‍රාමා මහ නිවන් සුවක් වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ඒකම විශේෂ පින්කමක් වශයෙන් අද මේ පින්කමට ආශිර්වාද පිණිස අපි වාසය කරන ආවාසයේ දහම් පොත්පත් අධින සඳහා වටිනා අල්මාරියක් පූජා කරන්නේ දුනා පින්වත් ජීනගේ නෑනියල් සහ වෙන කුස්තිකාර්යනිගේ ජීනගේ විසින් ඒ දෙවියන්ගේ බලාපොරොත්තුවත් අපට ආශිර්වාද කරලා සමන්ගේ නිවන් මඟ ආලෝකමත් කර ගැනීමයි පින්නේ කුස්තිකාර්යනිගේ සහෝදරයේ කුණියේ ධම්මගෙනේ අදයි එතුන් ඒකත් කුසල් ගැන නිරෝධී සපකල ඇතුව මේ නෑඥානලා කුපස්ථාන කරතෙනි ඉදිරිපාලයේ වඩවදා ධර්මචාරයේ ජීවිතයක් ගෙවා සතුව භෝගයේ නිර්වාණ භෝගයේ පිහිටන හේතු ආසනා වේලා කුලම් යාසින් කරන කරනවා එනිසා දැන් මෙතකින් මේ රත්පත් කරගත් කුසලානිසංස බලයෙන් ආ බුද්ධ ආදී රත්නත්‍රාන භාවයෙන් දීනන්දනේ රත්වරණේ ආ කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ මාර්ග පින්කම මුදුන් සමුනා ගැනීම සඳහා ඕන අනුග්‍රහ සැලැසුම මෙන්න ස්ථානයේ වාසය කරන කෝච අහුල් ගමනේ අරිනම් ස්වාමීන් වහන්සේ කෝච්චේ ඉලක්කයන්ගල යමලානන්ද ස්වාමීන් වහන්සේ කෝච්චේ මිගුල සංඝශෝභන ස්වාමීන් වහන්සේ ආදී කොට ඇති සාභාගීව සීලම සබ්‍රමචාරීන් වහන්සේලාට ස්වාමීන් අපේ ආනන්ද සේනාසන භාවනා මාර්ගස්ථාන ආදේශයෙන් නිස්සානේට වැඩම කරවා වදාන අපේ සීලමය සත්‍රමිතාවෙන් වහන්සේලාට ස්වාමීන් අධිනේසා විශාල සීකරණේ දායකත්වයේ දරන සිල්වත් මිනිසේ විසානා සමාජය ඇතුළු පිළිසකත් ස්වාමීන් සිල්වත් ප්‍රති ආකාශම ආඥායන චන්ද්‍රාකාශම ඇතුළේ ප්‍රධාන පෞලයේ සෑම දෙනාටමත් ස්වාමීන් අධිනේමල ස්වාමීන් වහන්සේ ප්‍රධාන දායකත්වයේ දරුවෝ සමට සංකාමයේ ගානාදී සභාවෙන් සමනමේ ආශිර්වාද පූජාද සභාවියෝ පින්වත් සෑම දෙනාට ඒ දහම් ප්‍රස්පත් පින්නෝ පින්නතුලට අධ්‍යාගාමයේ දුන්නා වූ සෑම දෙනාට ජීනාතනේ පරිස්සකාර ධර්ම දේශනයේ සභාවීව සිංහනුමෝදන් වූ සෑම දෙනාටම ස්වාමීන් වහන්සේ කාර්යයෙන් සහාය දෙන සෑම දෙනාට මේ ගන්ධයේ කටයුතු සඳහා පැමිණි වෛද්‍ය මණ්ඩලය, සේවක මණ්ඩලය, සමතා ආදී ගන්ධලෙකින් සෑම දෙනාටම සාදු කියා සෙක්කානවා සිල්ම දෙනා තාත්තගේ සහෝදර සහෝදරියන් ප්‍රේක්ෂකලු බවලේ සිල්ම දෙනා තමස් මෙලොව වශයෙන් අසිනේ ප්‍රසං අපලෝකාසින වතුරු අන්තරා නවාග්‍රහදෝෂ චතුරු කරදෙන මහාන සභාවේ ප්‍රතිආරණය සිරුදුක් වඳුරුකේ හේත විශ්වාස හේවා සබන සබන සීලදාස්ගාමී රක්ෂාශ්‍රේ සතු දෝවිත මහා ගුණේ අසිනේ සාගතා නිරතුරුව හේත වේවා කදේශ රසතුරු මිහිඳන් වාසයේ අරියාවෝ ගාමී පස්සේ වදකේවා ආසිත හේදාවියක් නමගේ කායික මානසික කණිතින්නේ බැලවදුන නිවන් මාර්ග පාරමී ගුණ මුතුන් ප්‍රත්‍ය වේවා ගුණ ගැන්වීමෙන් ධර්මයෙන් ධාර්මයෙන් යථා ඉස්වාරයෙන් සතසම් දෙතෙන් ආයුර්ණ සතබල ප්‍රඥාවෙන් කරපත නෝර්ණ සදාත්මෙන් විනින්දින ජීවන වේවා කිසිමේ ගුණයෙන් කල්පලෝකයෙන් භාගන ගැටයෙන් මෙන් සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල භූමේ චන්ද්‍රයාසයෙන් දිවි කෙනෙක් ආශ්‍රය කෙරේවා මෙහිකත් අසවර්තාවෙන් කාණයක් අතයක් නෑද මේ බුදු සසුනේ කාණේ පුරා ගැනීමට දරුවන් ශ්‍රේතෙන් සෑම දිනක ආරක්ෂාව ලැබේවා සතර ගමනේදී භවයන් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා සිල්වත් ගුණවත් ධනවත් භෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් මේ ජනිත මිත්‍රයන් සේනක සේනිකාවන් කටුවේ සෝසේ පාරමේ ජින සතරා දුක්ඛයේ සමුදයේ නිරෝධයේ මග්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු කසේ බුදු නාරහතුන් වහන්සේ මේ කලසේ කහිනවදාලේ අජනාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර ආග්‍රාමම නිවාසෝ පිහිටම මේ ආශිර්වාද පූජා මහා පින්තම පුණ්‍ය සම්භාරයේ සකදිනා කෙකසේ හේතු වේවා වාසනා වේවා ආශිර්වාද වන්තෝ සාසනා කරමු